ජෝතිපාල මහත්මයා ඔබතුමාට මයික් එක ඔන් කරන්න පුළුවන්ද? තෙරුවන් තරණයි පින්වත් ස්වාමින් වහන්සේ මගේ ප්‍රශ්නේ මේ ප්‍රීතිය සම්බන්ධයෙන්ුයි මේ ධාන අංග පහේ සඳහන් වෙන ප්‍රීතියත් අද අපි මේ කතා කළ ප්‍රකරණ චෛතසිකයන්ගේ ප්‍රීතියත් මේ දෙකම එකක්ද කියන එකයි අපි මේ පහුගිය ප්‍රශ්න කීපයකදී කෙටියෙන් සාකච්ඡාවකට උත්තර ලැබුණා. මම හිතනවා ඔබ වහන්සේට යම්කිසි වැඩිදුර විස්තරයක් කරවි කියලා වෙරලා. ඔව් චෛතසික වශයෙන් ගත්තාම එකක්ම තමයි. හැබැයි වෙනස තියෙන්නේ මේ ප්‍රීති චෛතසික කුසලයක් එක්කත් එදෙනවා අකුසලයක් එක්කත් එදෙනවා ඊට පස්සේ ඒක ඇති වෙන ප්‍රමාණ වශයෙන් අඩු වැඩි වෙනවා ඒ නිසා එක් එක් තැන යෙදෙන ප්‍රීතිය එකම ස්වરૂපය නෙමෙයි දැන් අපි හිතමුකෝ ද්වේෂය ගත්තහම පටිග පටිගය කෝපය හැටියට මතුවෙනවා. ශෝකය හැටියට මතුවෙනවා. භීතිය හැටියට මතුවෙනවා. ඊර්ෂ්‍යාව හැටියට මතුවෙනවා. වෛරය හැටියට මතුවෙනවා. හැඬීම හැටියට මතුවෙනවා. වැළපීම හැටියට මතුවෙනවා. පසුතැවීම හැටියට මතුවෙනවා. එතකොට ඔය ඔක්කොගේම ක්‍රියාත්මක වෙන්නේ පටිඝ මූලය. ද්වේෂ මූලික සිත්. නමුත් ඒවා එකකට එකක් සියුම් වෙනස්කම් තියෙනවා. හැබැයි මූලය එකමයි. ලෝභය ගත්තන් පස්සේ තණ්හාව, කාමච්ඡන්දය, කාම තෘෂ්ණාව, කාමරාගය, ආසාව, ආදරය, සෙනෙහස, ඇලීම, බැඳීම, බලාපොරොත්තුව, කෑදරකම, ඕනෑකම ඔය විවිධ තැන්වල කියන්නේ ලෝභයම තමයි. ලෝභ චෛසිකමයි. හැබැයි අර එක එක වචනෙන් හඳුන්වන තැන්වල පුංචි පුංචි වෙනස්කම් තියෙනවා තැනට අන්න ඒ වගේ ප්‍රීති චෛතසිකය මේ ධානාංගයක් හැටියට යෙදෙනකොට ඒ ධානයට අදාළවයි එතන ක්‍රියාත්මක වෙන්නේ ඒකාග්‍රතාවයත් එක්කම. ඒක බොජ්ජංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට ක්ලේශ ප්‍රහාණයට අදාළවයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොටයි ඒක බොජ්ජංග කියන නමින් හඳුන්වන්නේ. එතකොට සාමාන්‍ය ලෝකයේදී අපට ප්‍රීතියක් ඇති වුණා කියනකොට ඒක සාමිස ප්‍රීතියක් වෙන්නත් පුළුවන්, නිර්ාමිස ප්‍රීතියක් වෙන්නත් පුළුවන්. එතකොට සාමස ප්‍රීතියක් නම් එතන තෘෂ්ණාව මූලිකයි නිරාමස ප්‍රීතියක් නම් එතන ප්‍රඥාව මූලිකයි. ඒ විදිහට ප්‍රීතිය නොයෙක් තැන්වල යෙදෙනවා. ඒ හැමතැනකම ප්‍රීතිය තමයි යෙදෙන්නේ. හැබැයි ඒක කුසල් වෙන්නත් පුළුවන්, අකුසල් වෙන්නත් පුළුවන්. යෙදෙන තැන අනුව අර ලෝභය සහ ද්වේෂය යෙදුනා වගේ විවිධ සියුම් වෙනස්කම් ඒවාෙහි පවතිනවා. බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේ. හොඳයි, තරවන් සර්ණ.